ප්‍රීඩයබටිස් කියන මෙටබොලික් සින්ඩ්‍රෝම්. ඒ කියන්නේ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ දිය වැඩ හැදියාම ඔන්න මෙන්න එනවා. ප්‍රෙෂර් එක වැඩි වේගෙන එනවා. බඩේ ඇතුළේ තැම්පත් වෙලා තියෙන මේද ප්‍රමාණය වැඩි නිසා ඔබ්ඩොමිනල් ඔබේසිටි කියන තත්ත්වය එනවා. හතර තමයි රුධිරයේ තෙල් ප්‍රමාණය වැඩි වේගෙන එනවා. අනික HDL කියන හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වේගෙන එනවා. ඒ කාණ්ඩ පහ එකතු කරපුවාම තමයි අපි මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. ඕක අවුරුදු 20ට වැඩි ජනගහණයෙන් 100ට 30ක් විතර ওই මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා තත්ත්වයෙන් පෙළෙනවා. මේකේ බරපතලකම කට්ටිය දකින්නේ නැහැ. ඩෙන්ගු, සාස්ත්‍රාණ එන්නන වගේ කියනකොට හරි හාහුවක් එක්ක මුළු රට පුරාම මේක රෑ පුරා දැනගෙන යනවා. නමුත් ජීවේදියාව මෙටබොලික් සින්ඩ්‍රෝම් මේව ගැන කවුරුවක්වත් කතා කරන්නේ හිතන්නේ බතන්නේ නැහැ. මේක අර නිහඬ ආක්‍රමණකයක්.